ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් හොඳයි කවුරුත් ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වනවා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 වාරාණතියං විහෙරති ඉසිපත්තනේ මිගදායේ తత్ర కో భగవా పంచ వాక్యే భిక్ఖు ఆమంతేసి ద్వేమే భిక్ఖవే అంతా పంపచితేన సేవితాంబా యోచాయం కామే సుఖాన సుఖల్లికాన యోగో හීනෝ ගම්මෝ කෝසුද්ධනිකෝ අනාරියෝ අනත්ත ධම්මිතෝ යෝදායන් අත්ථ කිලමථානුයෝගෝ දුක්ඛෝ අනාරියෝ අනත්ත ධම්මිතෝ තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නවසීලන්තේ දැනදීනවර අපේ වාස්තව පවත්වන මේ භාවනා වැඩමුළුවේ මේ 2010 වර්ෂයේ වැඩමුළුවට නැත්නම් භාවනා පන්තියේ ධර්මදේශනා වාරේ පළවෙනිම ධර්මදේශනාව ඉතින් මේක සඳහා සර්වචන් වහන්සේගේ සර්වඥ පද ප්‍රාක්ෂියත් එක්ක ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන පළවෙනිම සූත්‍රය ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි මාත්‍රකාව වශයෙන් ඉතින් තියාගන්න මම බලාපොරොත්තු වෙන්නේ මේ ඉදිරියෙන් තියාගත්තේ පාලි වාග්මාලාව සිංහල බෞද්ධයන් අතර බොහෝමත්ම ප්‍රසිද්ධ ගෞරවයට පාත්‍ර වෙච්ච ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආරම්භය හඳුන්වා දීමයි ඒක සාමාන්‍යයෙන් බුරුම රට, තායිලන්තේ, ලංකාව වගේ සම්ප්‍රදායක් සහිත ථේරවාද බුද්ධ ආගම තියෙන රටවල කවුරුත් වගේ කටපාඩම් කිරීම සඳහා ඉදිරිපත් කරගන්නා ලද සූත්‍රයක්. ඒකේ තරම්ම ඍජු උගන්වීමක් කරනවා ඒ විතරක් මේ අර සර්වඥාන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව නිසා කාගෙත් ආදර ගෞරවයක් ලක් වෙලා තියෙනවා නමුත් ඒක ප්‍රයෝජනෙ පිණිස පාවිච්චි කරන්නේ කොහොමද කියලා භාවනා ජීවිතයකට ලං කරගෙන පාවිච්චි කරන්නේ කොහොමද කියන එක එච්චරම විමසමට ලක් කරලා නැති බවයි පේන්නේ තියෙන්නේ. කෙසේ නමුත් ඒක අර කටපාඩම් කරලා තියෙන කාරී ඒක අපි පැවති බෞද්ධ සංස්කෘතියේ ලක්ෂණය. මේ සූත්‍රයේදී සර්වචන් වහන්සේ ඒ තමන්ගේ ප්‍රථම සබන් ප්‍රඥාන සාක්ෂාත් කරගන්න එකම ඇති වෙච්ච මේ අනිත්‍යක අනිත්‍යකත් එක බෙදා හදා ගන්න ඕනේ කියලා යාස කරගන්න බැරි විදිහේ හැඟීමක් එක තමයි මේ සත්සතිගත කිරීමෙන් පස්සේ සුමාන ගාන පයින් පාදවාචාරිකාවෙන් ඒ ගයාසීසේ ඉඳලා මේ ඉසිපතනේ දක්වා වැඩම කරන්න යෙදුනේ. ඉතින් මේ සූත්‍රයේ ආසන්න නිදානය ඒවන් මේ සංකල තමයි පටන් අරගන්නේ මා විසින් මෙසේ ආසන්න ලදී කියලා අපේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධීකරණය කරනවා. නමුත් මේ සූත්‍රයේ සඳහන් නොවුනට ඊට මෑත අතීතයේ නිදාන කතාවේ සිද්ධි රාශියක් සඳහන් වෙනවා. ඒ සර්වඥ වහන්සේ වයගාශී ශ්‍රී බුද්ධගයාවේදී බුදුමතන් පටන් මේ සූත්‍ර දේශනා කරන තැන දක්වා. සත්‍යගත කිරීම ඒ වගේම සත්‍යගත කිරීමෙන් පස්සේ මේ පළවෙනිම ධර්ම දේශනාව කවුරු උදේශා කවුරු අරබයා පාවිච්චි කරනවාද කියලා සලකා බැලීම ඒ වගේම යන මාර්ගදී උපකාජීවක හම්බෙලා ඇති වෙච්ච දේපක්ෂ ඊට පස්සේ පස්වග මහණන් විසින් ඒ පෙරමග වදින ਸਰවඥාන්සිය දැකලා වඳුරන්නේ නැතුව කරගත් කතිකාව වගේ දේවල් වල අපි මොකක්ද දේවල් අපි ඒ දහම් පාසල් පොත්වල බෞද්ධ විශේෂයේදී ඉගෙනගෙන කියනවා. ඉතින් ඒ වගේ වුණත් ඒ භාවනාවක් ගත කරන යෝගාවචරයන් ගන්න කියන ආදර්ශ භූමියක් තියෙනවා. ඒකෙන් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ විදර්ශනා භාවනාව වගේ දෙයක් ඉස්මතු කරලා කතා කරන වෙලාවක නැත්නම් විදර්ශනා භාවනාව ඔප්නංවා කතා කරන වෙලාවල් වල ඒ බුදු වෙච්ච ගමන් ලොකු මහා කරුණාවකින් ඒ සමන් වහන්සේ විසින් සාක්ෂාත් කරන ධර්මයේ දේශනා කරන්න ගියාම කොච්චරනම් බාධක පැමිණෙනවද කියලා. ඒ සංනිවේදනය කොච්චර දුෂ්කරද කියන එක විපස්සනායෙන් බලනකොට සමීප පහළ වෙනවා. ඒ කියන්නේ සර්වචන් වහන්සේ මේ ගැඹුරු එහෙම නැත්නම් මේ ප්‍රඥප්තිය විනිවිදලා දැකිය යුතු මේ පරමාර්ථ ධර්මයක් ඉස්සරලාම මේ කාමභෝගී එහෙම නැත්නම් ආමිෂයේ ගලී ඇලී ජීවත් වෙන මිනිස්සුන්ට දේශනා කරන්න බෑයි කියන සංකල්පය තමයි ඉස්සලම ඇති වෙන්නේ. ඒ ධර්මතම මිනිස්සුયો අන්ධයි සුසක්තන වශයෙන් ගත කරන්නේ ඒ ආධ්‍යාත්මයකට මතක් කරලා දුන්නා මේකෙන් හදන විපස්සනාව නම් මොනම සාවිෂම තේරුම් කළ දෙන්නේ නැහැ ඉතින් ඒ නිසා ජීවිත සිද්ධාය අසරගත බවක් සංග්‍රහ ගන්නතුල සඳහන් වෙනවා පස්සේ ඒ සාම්පති බස්තරාජය ඇවිල්ලා සර්වඥාහි ඉතිරිට කියා කියනවා මේ වහන්සේ බුද්ධෝ හම්බෝධි ස්වාමී මුත්තෝ හම්බෝචේ පරේ කියලා මම බුදු වන්නේ මේ ඊගාවට අනිත්‍යත්වම් බුදු කරවන්නේ මේ මුත්තෝ හම්බෝතේ මොචේ ස්වාමී කියලා මම කලින් විදෙන්නේ මේ අනිත් නොමිදමයක් සම් මුදවන්නේ මේ කියලා පාරමිතා පුරා නැගිලා දැන් ඔබ වහන්සේගේ ඒ සමන්තා ඥානයත් එක්කම මේ විදිහට ධර්මයේ නොදේ සම්පතියව ගත්තොත් ඒක මුළු මානව ප්‍රජාවටම වෙච්ච විශාලම හානිය. ඒක නිසා ඊදී කරන්න එපයි කියලා ආරාධනාවක් කෙරුවා කියලා සංග්‍රහ ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඊට පස්සේ තමයි සර්වඥාන්සේ සලකා බලලා තියෙන්නේ මේ මිනිස්යෝගේ ඇස් දුවිලෙන් වැහිලා තියෙන්නේ. ඒ නිසා කවදාකවත් මේ කාමයේ විනිවිදලා එහෙම නැත්නම් මේ කාම ලෝකේ හරහා ගිහිලා රූප ලෝකේ හරහා ගිහිල්ලා අරූප ලෝකේ හරහා කියලා මේක පින්නවත් දැක ගන්න බැරි වෙයි කියලා තිබුණු අදහස නැවත සලකා බලලා තියෙනවා. සලකා බලලා යම් කෙනෙක්ගේ හේතු විදි අඳුනා ඒ නැත්සොත් ඇති කියලා යැතන් කිරුවේ තමයි අනුකම්ප කළ මේ ධර්ම දේශනා කරන්න පෙළඹුණේ හැබැයි හුඟක් වෙලාවට සාමත්ම සුළු පිළිසකට එල්ල වෙලා තමයි මේ කටයුතු පටන් ඊගාවට හරකා ගන්නකොට හරකාරාම කියන තමයි ඉස්සෙල්ලා උදව් කරපු ආකින් සංඥායතනයේ දක්වා ඒ කියන්නේ තුන්වෙනි අරුපද්ධහණේ දක්වා ඒක පුරුදු කරපු පුරුදු කරන උදව් කරපු ගුරුවරයා තමයි එළි වෙලා තියෙන්නේ. යක්ෂා කාම ලෝකේ විනිවිදලා තියෙනවා, රූප ලෝකේ විනිවිදලා තියෙනවා, අරූප ලෝකේ ගත කරලා තියෙන්නේ. ඒක නිසා හිතාගත් අනිවාර්යයෙන්ම ඒ අත්තක මේ කියන ගැඹුර එහෙම නැත්නම් මේ කියන පරමාර්ථ ධර්ම තේරුම් කරගන්න පුළුවන් කියලා ඒ අදහස යොදනකොට දැනගන්න ලැබිලා තියෙනවා හරියට 17කට ඉස්සල්ලා දැන් මේ මේ පටලවා ගිහිල්ලා ඉතින් ඊට පස්සේ කල්පනා කරලා බලනකොට මේ සල්ලෝකයේ ඉස්සෙදි ගැසින අරූප ලෝකේ අරූප ලෝකෙට ගියාට පස්සේ කිසිම ක්‍රමයකින් ආය මේ මනසහන්නවත් සූක්ෂයක් දකින්නවත් ඉන්ද්‍රිය ධර්ම නැහැ අර කරපු සමථ භාවනාවේ ධ්‍යාන භාවනාවේ කුසල නිසා අරෝපණ කුසලයේ ආයුෂ් කල්ප 64ක් එක දිගට වාසය කරනවා බුදු කෙනෙකුට උදව් කරන්නේ. මහා කර්ම මහා ප්‍රඥාසයිත බුදු කෙනෙකුට උදව් කරන්න බෑ. ඒ සමථ භාවනාවේ ආනිසංස වශයෙන් වැටලා තියෙන මේ අරූප ප්‍රශ්නතල. ඊට පස්සේ කල්පනා කරා උද්දකාරාම පුත්‍ර කියන්නේ රාමපුත්‍ර රාමන මිශ්‍රවරගේ පුත්‍ර වෙන උද්දක කියන තාපසයා නිවසඤ්ඤා නාසඤ්ඤා යතරින් දක්වා දිනු කරලා තිබුණා. ඊට සර්වචනාන්තේ සිද්ධාර්ථ ගෞතම වශයෙන් ඉතල පැමිණියා. ඊට පස්සේ තමයි මේ කිංකුසල ගවේෂීව හොයාගෙන යනකොට තමයි මේ සාධනතා ඥානයේ පාන්නේ එතකොට කල්පනා වුණා එන මේක අහන්න මේක තේරුම් ගන්න පුළුවන් එකම කෙනා ඉතුරුලා ඉන්නේ මේ උද්දකරාම පුත්‍ර කියලා. එයා කල්පනා කරනට ඊ රාත්‍රියේ යන්නේ එයා ගිහිල්ලා ඉපදෙලා තියෙන්නේ අරුණ ප්‍රශ්නතලයේ කල් ආයුෂ් කල්ප 84ක් කියලා කියනවා සංග්‍රහපොත්වල. නැවත ඒ අරූප බ්‍රහ්ම අරූප ලෝකයෙන් ඇසරණ වෙලා වෙනවා. එසකන් කිසි කෙනෙකුට උදව් කරන්න බෑ. ඉතින් මේකෙදි පෙන්වලා දෙනවා සම්‍යක් දෘෂ්ටිය නැතුව කොච්චර දාන දුන්නත් කොච්චර සීල් රැක්කත් කොච්චර සමථ භාවනා කරත් කොච්චර ධ්‍යාන වශයෙන් කරගත්තත් කොච්චර සමාපatti සුවේ වින්ද වැටෙන තැන් වල හැටියට බුදු කෙනෙකුට උදව් කරගන්න බැරි තැනකටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ එක රාත්‍රියේ පැනනා නම් උද්දකරාම පුත්‍රට සර්වචනාසේ දකින්න හම්බුණා නම් මේ සමතේට එහා ගිය දෙයක් ලෝකේ තියෙනවා මනුෂ්‍යයාට එහාට යන්න පුළුවන් කියන ඒ හැකි සංඥාව දෙන්න පුළුවන් වුණා නම්